සිද්ධාර්ථ වටිවරයන්න් වහන්සේ සමගින් සදායක දහවලක් වේවා ඔබට බ්‍රහස්පතින්දා දවසේ මාසේ 4 වෙනි සතියේ අපි ඔබ ගැසින්නේ පන්හිඳක ගී අසිරියෙන් අරත් අපේ සුපුරුදු විදිහට පන්හිඳක ගී අසිරිය ඔබට ගවසන්නට අපේ නැදිරියට වැඩම කරන්න කියලා নমස්කාර පූර්වක වෑරියම් කළේ සිංහල සංගීතයේ යතිවර සලකුණ අහං කරන පූජ්‍ය රණුකර සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට ගිය මාසේ වැඩසටහන අවසන් කරද්දී අපි නිකමිට වගේ කිව්වා මහින්ද දිසානායකයන්ගේ ගීපද රචනාත් එක්ක තවත් ටිකක් අපි කතා කරමු කියලා. ඒ දවස් අපිට අදම උදා කරගන්න ලැබුණා. ඒ නිසා ප්‍රවීණ ගීත රචක මහින්ද දිසානායකයන්ටත් අද පන්හිඳින් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරා. අවසරයි අපේ හාමුදුරනේ. රජ රටින් බිහි වූ මහින්ද දිසානායක නැවති ගිරියපද රචකයා, ලේඛකයා, දක්ෂ විචිත්‍ර කතිකයා ආදී නොයෙක් විශේෂණවලින් හඳුන්වන්න පුළුවන් සත්පුරුෂ කලාකරුවෙක් හැටියට අපි දකිනවා එතුමා අසුරු කළ විශාරද ගුණදාස කපුගේ වගේම මානව හිතවාදී හැඟීම් වලින් පිරිපුන් අපි ආදරය කරන අපි ගරු කරන අපි සෙනෙහස පවත්වාගෙන යන පුද්ගලයෙක්ට අපි අපේ හිත තුළ හැඟීමක් තියෙන නිසා තමයි අද මේ වැඩසටහනට එතුමා කනවාගෙන ආවේ. ඉතින් මේ එතුමාගේ ඊටාම සාරගර්භ ගීත රාශියක් තියෙනවා සිංහල ගීත සාහිත්‍යයේ එකතු වෙච්ච. ස්වභාවිත ගීතය වර්ණවත් කිරීම සඳහා දායක දායක වෙච්ච ප්‍රවීණ ගීත රචකයන් අතර එතුමාත් එක්කෙනෙක්. එතුමාගේ පැමිණීම අපේ ආරාධනාව පිළිගැනීම අපේ සතුටට කාරණාවක්. ඒවයි අපි හඳුරන්නේ මිනිසත් බැවින් උසස් මිනිසුන් නිතරම තමන් ළඟ තියෙන යහපත් දේ අන්‍යයන්ට තිලින කරන්නට උත්සාහ කරනවා කලාව කියන්නේ මේ නිර්මාණ කලාව පිළිබඳව කතා කරද්දී කලාව තුළ පෝෂණය වෙන මිනිස්සු තමන් ගාව තියෙන යහපත් නිර්මාණයන් ජනගත කරන්න සරණ එක ප්‍රයත්නයක් විදිහට අපිට ගීතය හඳුන්වා දෙන්නට පුළුවන් ඒ ගීතයේ ගීතය අවභාවිත වෙන සමයක ඒ ස්වභාවිත කරන විශිෂ්ටයින් දෙදෙනෙකු එකයි අපි අදත් පන්හිඳිය අපේ කතාව සහ මහින්ද දිසානායක මහත්මයාණනි මේ සාහිත්‍යත් සංසාරේ වගේ කියනවා. අපි ගාව තියෙන සහජ හැකියාවන් සංසාරගත පුරුදු කියනවා. ගුණදාස කපුගේ සහ ඔබ කියන සුසංයෝගයත් සංසාරෙන් ආවදෝ කියලා මට හිතෙනවා. ඔබට මේ කිව්ව අදහස හරි. එබඳු කෙනෙක් අපිට මුණ නොගැහෙන්න වේලි කලාපේ අපවාගේ රචකයන්ට දිනුගනේ යනි ගායකයන්ට ඉස්මතු වෙන්න ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. දැන් විශාරද කපුගේ මම හැමතැනම කියනවා වගේ සලකන්නේ මට ගීතය කුමක්ද කියලා අවබෝධ කර දුන්න ගුරුතුමා හැටියට ඒ අවබෝධය ලබා දුන්නේ රුවක් ඇදෙනවා කවුද වෙනවා කියන ගීතේ. නමුත් ඒ පිළිබඳව නෙමෙයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආවාදෝ සංසාරේ නැමැති ගීතය පිළිබඳව දැන් අපේ ගීත සාහිත්‍යයේ ප්‍රේම ගීත ගැඩියක්ම තියෙන විරහ ගීත. නමුත් මේ ප්‍රේම ගීතෙන් කියවෙන්නේ විරහය ගැන නෙමෙයි එක්වීම නිසා ඇතිවෙච්ච සතුට. පඬිත් අමරදේවයන් ගායනා කරන කඳුළු කතාවේ නිමග්ධතෝදා බුද්ධදාස ගලප්පති කවිය ලිව්ව එබඳු ගීත අල්පයි. දැන් මේ ගීතෙන් කියවෙන්නේ තමා බලාපොරොත්තු වූ යෞවනීය සහකාරී වශයෙන් ජීවිතයට ලබා ගන්න පුළුවන් වීම ගැන කතකයාගේ හිතේ ඇතිවෙච්ච සතුට. අවසානයේදී කියනවා නිවිගියා මා නිවිගියා කියලා නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සෝපිතා නිබ්බුතානුන සානාරි යස්සයන් ඉදි සෝපති කියන ඒ උදාන වාක්‍යයේ කිසියම් ආලෝකයක් මේකේ ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම කියනවා ඇය හරියට මගේ හෙවණැල්ල වගේ මට බරක් නොවි මා සමග ඉන්නවා. මගේ ජීවිතය හරියට සාගරයේ අයාලේ ඉබාගාතේ පාවීගේ ඔරුවක් වගේ. හැබැයි මේ ඔරුවට මගේ අතරමඟදී නගිනවා. නැගලා ඒ ඔරුව නියමිත දිශාව කරා ගමන් කරනවා. මේ බඳු හිතේ ඇතිවෙච්ච සතුට දානයක් හැටියට පළ කිරීම තමයි මේ ගීතේ කියවෙන්නේ විශාරද කපුගේගේ සංගීතය සහ ගායනය අති විශිෂ්ටයි ඒ නිසාම රසිකයාගේ ජනප්‍රසාදයට මේ ගීතේ ලක් වුණා. සැබවින්ම අහගෙනින් අපිටත් නවීන නිබ්බුත පදයක් කියන්නට පුළුවන් නිවි යන්නට පුළුවන් මොකද ඔබ වගේ ගීත රචකෙක් ඔබ වගේ අධ්‍යාපනඥයෙක් ඔබ වගේ උතුම් මිනිසෙක් එක්ක කතා කරන්න ලැබීමත් එක්තරා පිනක් අපි මේ හැඟීම් සමුදායන් එක්ක අපි පළවෙනි ගීතේ රස විඳිමු ඉදිරිපත් කළේ ආචාර්ය ගේම්සිරි කේමදාස මහතුමා අපේ දවසක් මේ සුදර්ශීට ගිහින් තමයි එතුමා හම්බුනේ මහින්දසාර මහත්තයාමයි ආචාර්ය ගේම්සිරි කේමදාසන්ට කියලා ගීතයක් සංගීතවත් කර කරගන්න එක අර අමරදේවන් දවා සින්දුවක් ගාන ගීතයක් ගායනා කරනවා ගන්නවා වගේම වැඩක් වැඩක්. පොද සංගීත ලෝකේ ගීත ලෝකේ හිටපු දයන්ත චරිතයක් තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස කියලා කියන්නේ. ඉතින් අපි දවසක් ගිහිල්ලා එතුමා හම්බුනෙන් පස්සේ එතුමාගේ රැවීමෙන් තමයි මේ සුනාමියට සම්බන්ධ මේ ගීතය රචනා කරේ මහින්සානාගයන් විසින්. ඒ ගීතය සංගීතවත් කළා ගායනා කළේ අමරසිරි පීරිස්. ඔව් ගායනා කළේ අමරසිරි පීරිස්. අමරසිරි පීරිස් කියන ඉස්සර වාදකයෙක් දැන් අපට හොයාගන්නවත් ඇති ජනප්‍රිය ගීත ගායන ශිල්පී කදුමාරතුන් ගීත රචිතවත් තියෙන යතර තියෙන හොඳ ගීතයක් මේ ගීතය. ගුවන්විදුලියත් අතිදා සම්පතක් කලක් පුරාම සංගීත අංශය පෝෂණය කළ විද්වතෙක් විදිහට එතුමාට අපි දරු කරනවා. ඔබතුමා මේ ගීත රචනාවේ තියෙන සුවිශේෂතාවය ගැන කිව්වොත්. දැන් සැබවින්ම දැන් මේ ගීතයේ සුනාමිය පිළිබඳ ලියුණාට සුනාමිය පිළිබඳව මුතු පිටින් කිසිවක් කියෙන්නේ මම හිතෙන්දි මට මතක් වුණේ වෙනස් හිමින්නේ නැමැති නවකතා කරුවාගේ මහල්ලාසා මුදේ කියන නවකතාව. මේක සිනින්දේ මේ මහල්ලාස මුද කියන නවකතාවේ කියනවා මිනිසා මරණයටපත් කළ හැක එහෙත් මිනිසා කිසිදා පරාජයටපත් කළ නොහැක කියලා. ඉතින් අපේ රටේ ගත්තම සුනාමිය ආවා, කඳුරා යනවා, ගම් වතුර උදුර වෙනවා. හැබැයි අපේ මිනිසුන් මේ කිසිවක් කන්නේ පරාජය කරන්න පුළුවන් කමක් නැහැ. විගසින් නැවත නැගී ඉන්න හරියට සීනි කුරුල්ලා වගේ. ෆීනික්ස් කුරුල්ලා අළු වලින් නැතු වෙනවා කියන විශ්වාසය තමයි තිබෙන්නේ. ඒ නිසා පිටතක් ආවම මිනිස්යන් දෙයින් අධෛර්යය නොවේ උත්හාන වීර්යයෙන් නැවත යථා තත්ත්වයට පත්වීමේ තියෙන හැකියාව සහ වටිනාකම ගැන තමයි මේ ගීතෙන් කියවෙන්නේ. නිසා අපරාජිත වේ හිමිලට බාධක හමු වෙයි කියලා. සැරසිරියේ අපේ ඊළඟ ගීත ප්‍රවේශය සාමාන්‍යයෙන් අපි සීගිරි කැටපත් පවුර පිළිබඳව සීගිරි නලනාව පිළිබඳව ඉස්රුගුණයේ පෙම්වියුල පිළිබඳව මේ අතීතයේ ගල් වඩුවන් කළ කැටයම් කලාවන් පිළිබඳව විවිධ විදිහේ අර්ථ නිරූපණ කතා බහ කරනවා. ඔබතුමා බොහොම වෙනස් විදිහට මේ ජගත් වික්‍රමසිංහයන් ගායන ගීතේ දැකලා තියෙනවා මේ ගීත රචනාවේ. ඔව් සුරමුණිය පිළිබඳව බොහෝ වෙලාවට කතා වෙන්නේ ඒකේ තියෙන කලාත්මක වටිනාකම ගැන විතරයි. නමුත් දැන් මේ ගීතය තුල මම මතු කරන්න උත්සාහ ගත්තේ ඉසුරුමුණියේ නැමැති ඒ ආගමික ස්ථානයේ තියෙන ආගමික වටිනාකම පිළිබඳව. දැන් ඉසුරුමුණිය කියන නමම හැදිලා තියෙන්නේ පොහොසත් මානවකයන් 500ක් පැවිදි වීම නිසා තමයි මේ ඉසුරුමුණි කියන ඉසුරුමතුන් පැවිදි වෙච්ච භූමිය නිසා තමයි ඉසුරු භූමිය කියන නම හැදුනේ. ඒ වගේම මේ බිමිය තමයි දන්ත ධාතුන් වහන්සේ අනුරාධපුරයේ වැඩම වූ කාලේ වැඩ හිටියේ. කීර්තිශ්‍රී මේඝවර රජතුමාගේ කාලේ. ඊළඟට ඒ ආගමික පසුබිම සමගම එහි තියෙන මිනිසා සාක්ෂියා කියන කැතේම ඒ වගේම ඒ පොකුණේ තියෙන අත්පන්තිය මේ ආදී කලාත්මක වටිනාකම අසලින් තියෙන රම්නසු වෙන මේ වාගේ කලාත්මක බව නිසා ඉසුරුමුණිය වටිනවා. මෙන්න මේ කාරණා ගැන අවබෝධයක් ඇති කරගීම අරමුණින් තමයි මේ පද රචනාව නිර්මාණය වුණේ විශාරද ජගත් වික්‍රමසිංහ විසින් තමයි සංගීතවත් කොට මේ ගීතය ගායනා කළේ. අපේ විශාරද ජගත් වික්‍රමසිංහගේ හඬ රසවිඳින්න අපේ ගීත කලාව තුළ හරිම නැවුම් ප්‍රවේශයක් ගත්තු බොහොම ජනප්‍රිය ගීතයක් වගේම තවත් ගායන ශිල්පියෙකුට උපත දුන්නු ගීතයක් විදිහටත් එක්තරා විදිහකට හඳුන්වන්න පුළුවන් මේ ක්‍රිෂාන්ත රන්දක ගායන ගීතය අපේ හඳුන්වන්නේ වී පැදුරෙන්. ක්‍රිෂාන්ත රන්දක ගායකයෙක් වෙන්න හැඟීමක් ඇති වෙලා වෛද්‍යනාගේ උදව් උපකාර ඉල්ලනකොට දවසක් මහින්ද සහායක මහත්මයා විසින් කොළඹ ගංගාරාමේ මම ඉන්න සීජිනන විශ්වවිද්‍යාලේ වැඩ තිබ්බා. මම මතක් කරන අතීතයේ මේ වෙලාවේ ක්‍රිෂාන්ත ඇවිල්ලා ඒ අපේ ඔෆිස් එකේ එළින් වාඩි වෙනවා. වාඩි වෙලා මහින්ද ශානායකයන්ගේ පුතෙක් ඉන්නවා. ඒක පුතා ඉන්නේ මේ ගයාමන් දිසානායක. එයා එනකන් එළියට වෙලා ඉන්නවා. එයා ආවම එයාත් එක්කම ඇවිල්ලා තමයි මං හම්බෙන්නේ. දැන් ඒ වෙනකොට අන්තරපුරෙන් කෝල් 10ක් විතර ඇවිල්ලා ක්‍රිෂාන්ත ආවද? ආඳුරු හම්බුණාද? ගීතය ලියලා දුන්නම ඔයාගේ වශයෙන් නුවේ තොරතුරු අහනවා. මම තාම ආවේ නැහැ. ආපහු එනකොට වගේ කෝල් කිසාන්ත හම්බෙනකොට කෝල් පහක් හයක් ඇවිල්ලා. ඒ කතන්දරේදී මම හිතන්නේ කිසාන්ත සහ මාත් එක්ක මේ සම්බන්ධය ගොඩනගන්න ඕන නිසා මහින්ද දීලාදී මම හිතන්නේ කෝල් 50ක් විතර වරින් වර වරින් වර එක දවසර ඊට පස්සේ අන්තිමට මම මේ මේ ඉල්ලීම පිට සහ මේ වුණා පිට මම කිසාන්ත යන දැන් කොහොමද ඉන්නේ ඉන්නවා කියන්නේ කොළඹයි ඒ ඉන්නේ අන්රාපුරේ පස්සේ ගනස් රස්සාව කරලා දුන්නා ඊට පස්සේ නවතින රාක් කරලා දුන්නා ඊට පස්සේ මේ සින්දු කරන වැඩේට අවශ්‍ය කරන ශිල්පී හඳුනලා දීලා හිතවත් කරලා ඒක කරලා ඒ මුලපුරල දුන්නා ඒ මුලපුරම ගීතයක් තමයි මේ පීකදුරු කියන කුරුළු කුලසින් කියන ගීතය එතෙන්දී ක්‍රිෂාන්තගේ ජීවිතේ කලා ජීවිතේ නැත්නම් ගායන ජීවිතේ උපවත් කරගන්න සංසාර කරගන්න මුල් වෙච්ච ගීතය මේක රචනා කරපු මහින්දසාරයන්ට තියෙන මහා විශාල පිනක්. ඒ තමයි වගේ පින්කම් ගොඩක් කරලා තියෙනවා. ඉතින් අපි මේ ගීතය ගැන කෙටියෙන් ඔබතුමාගේ අදහස. ඔබ මම අනුරාධපුරයේ කෙනෙක් මම ගම්පලාතත් අනුරාධපුරේ අපේ ගමට ගිය වෙලාවේ අපේ මාමා කෙනෙක් හිටියා මුදියන්සේ කියලා අපි ගමේ තොරතුරු කතා කරනකොට අපේ මේ නෑයෙක් ගැන කිව්වා විවාහ කීපයක් කරගත්ත කෙනෙක්. ඒ පුතේ ඒක කසාද බඳින්නේ හරියට වීපදකින් වීසාලන කුරුල්ලෙක් වගේ කියලා. කියන්නේ වැඩි ඇලීමක් නෑ. මෙන්න මේ ප්‍රේම ගීත ලියනකොට මට මතක් වුණා මේ ඒ කියමන හැබැයි මේ ගීතෙන් කියෙන්නේ එහෙම ප්‍රේමවන්තයෙක් ගැන නෙමෙයි සලමුතු ප්‍රේමාන්තෙක් පිළිබඳ ශතමුක්ත ප්‍රේමාන්තෙක් පිළිබඳ කපටි බවෙන් තොර ප්‍රේමාන්තෙක් පිළිබඳ හරිද කුසලය දුමා වාගේ මේක ජීදෙන් නිදිලි යන කුරුල්ලෙකුලෙදින් ඉදිල යන්න බෑ මත නියුලසිය උබලගේ එහෙම ආරම්භු අද ක්‍රිෂාන්තට සංගීත ලෝකයට පායන්නට ඉඩ දුන්න ගීතය අපි රස විඳමු පවතින්නේ. අදත් අපි කතා බහ කරන්නේ ප්‍රවීණ ගීත රචක මහින්ද දිසානායකයන්ගේ ගීපද සංකල්පනා පිළිබඳව. එතුමන් අපේ රටේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන්ට එතුමාගේ මේ හැඟුම් ඉතා අපූර්වට රචනා කරලා දීලා තිනවා. ආචාර්ය වික්ටරත්නායකයන්ට අපේ මේ ගීපෙළේ හමු වෙන මට හමු වුණු පළවෙනි ගීතය මෙතන මම දැන් ඔබතුමන් වික්‍රත්නායකයන්ට විවිධ ගීත රචනා කරලා තිබෙනවා. සැලෙන විහඟපත් කියන ගීතය අපේ කනට වැඩි හුරු ගීතයක් නෙමෙයි. මම දැක්කේ ලෝභය දැන් අපේ හාමුදුරුවෝ මෙතන ඉන්න නිසා අපේ හාමුදුරුවන්ගේ ගීත කොච්චර ආචාර්ය විතරත්නායකයන් ගායනා කළා දිනවද ඔබතුමී කිව්වට විතරත්නායකයන්ට ගීතයක් රචනා කිරීමට ආසාව දෙන මොකද එතුමා ගීත ගොඩක් ගායනා කළා නම් මෙතන පෙර එකක් ගායනා කළා දුනා ඒක බුදුගුණ ගීතයක් දැන් මේ ප්‍රේම ගීතය ගායනා කරන්න ඕන වුණාම මම විතරත්නායකයන්ට මේ ගැන කිව්වම එතුමා කිව්වා මල්ලි මම ඒක කරලා දෙන්නම් කියලා මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ තනුවතුමාගේ ගායනතුමාගේ මේ සඳහා වේදන් වෙච්ච සියලු වියහෙදන් එතුමාගේ මගෙන් සතයක් වේදන් වුණේ නැහැ. මම අන්තිමට කිසියම් මුදලක් දෙන්න යනකොට ගියා මල්ලිකාට සතයක් එපා. මේක මම ඔබට දෙන තෑග්ගක් කියලා. ඒ නිසා කෘතඥතා පූර්වක මේ කාරණාව මම සඳහන් කරන්න ඕනේ. දැන් මේක ප්‍රේම ගීතයක්. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ගැන කියන සබාධමත් එක්ක මේ ප්‍රේමයේ තියෙන සම්බන්ධතාවය මම කියන්න උත්සාහ ගත්තේ සැලෙන විහඟපත් ඔබ එන හඬමුත් නුනගයි වෙන හැඟුමක් නෙලෙන ලදලුරත් වගේ යොදේයත් වනා කියන වදනක් මේ කුල්ලන් පියාපත් ගහනකොට මට මතක් වෙන්නේ ඔබ පියවර තබන හඬ වැලක ලාදලු සුලං වැඩි නිල දෙනකොට මට මතක් වෙන්නේ උඹේ සිව්මෙලියත් වන මට කතා කරපු හැටි. ඊළඟට විදුලිය රේඛා වෙහිකල් වඳුරට පහන් වැටක සිරීමක්. වෙහිකල් වඳුරේ විදුලිය රේඛා හරියට පහන් වැටක් වගේ. ඔබේ ආදරේ රන් රේඛාවට උරගල වෙයි මාසෙත්. ඔබට මගේ සදා ආදරේ දකින්න නම් මගේ හදවත නැමැති උරගලේ උරච්චි ගල බලන්නේ එතකොට මගේ ආදරේ නැමැති රන් රේඛාව මතුවී පෙනේ. රාජසිංහයන් විසින් ගායනා කරන සිතක සතුට සැනසුම බිඳා කියන ගීතයක් ධම්මපදයෙන් උපුටාගෙන ගාථා නත්තිලෝකේ අනින්දිතෝ කියන ගාථාව ආශ්‍රයෙන් තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මහින්දයාට හරි අපූර්ව දක්ෂකමක් තියෙනවා ඒ ඒ රාජකාරිය සඳහා ඒක තාටිය තව දුරටත් වර්ධනය කරලා තව විශාල සේවාවක් මේ බෞද්ධ සමාජයට කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද මේ සත්‍ය ලෝකේ අනින්නිතෝ කියන්නේ නිന്ദා ලැබුවේ නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේද, මහරහතන් වහන්සේලාද, පුතත්ජනද, අපිද සියලු දෙනාම ඊටාම නිවැරදි ඊටාම නිවැරදිව ජීවත් වෙන මිනිසුන් පවා කොයි වෙලාවක හෝ ලක් වෙනවා මේ නිന്ദාවට. නිന്ദාවට අපහාසයට ඉතින් ඒ ඒ ලෝක ධර්මය අපි කාටත් පොදු කාරණාවක්. ඒකයි බුදුහාමුදුරු කිව්වේ නැති ලෝකේ අනින්දිතෝ කියලා මේ ලෝකේ නිന്ദා නොලැබුවෙත් නැත කියලා කිව්වේ ඒකයි. ඒ අදහස පදනම් කරගෙන තමයි මේ ගීතය සිතක හසුරු පදනම් මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඊටාම අපූර්ව නිර්මාණයක් හැටියට තමයි අපි මේ දකින්නේ රස විඳින්නේ. හොඳයි අපි ඒ ගීතය පිළිබඳව ඊටාම කෙටියෙන් මහින්ද සනායක මහත්මයාගෙන් පොඩ්ඩක් විමසුවොත් බුදුරජාණන් වහන්සේ නම සැලකන්නේ මහා කවියෙක් හැටියට උන්වහන්සේගේ ඉගැන්වීම් සාර්වත්‍රිකයි සර්වකාලීනයි. නැති ලෝකේ අනින්දිතෝ කියන මේ අදහසත් එහෙමයි. කවුද කාටද නින්දා නොලබ තියෙන්නේ? වැටෙන අවුව වැස්සට නින්දා, ගහවැල මහ පොළොවට නින්දා, නල්පල සම්පතටත් නින්දා, ඉතින් අපට විතරද නින්දා. හිත හදා ගන්න පුළුවන් එහෙම හිතලා. අපේ ආන්දරනේ භාෂාව පරිශීලනය කිරීම සහ හැදෑරීම තුළ ඒ වගේම තමන් තුළ තිබෙන ආගමික දැනුම සහ ඒ හැදෑරීම් තුළ අපිට ඉතාම හොඳ නිර්මාණකරුවෝ බිහි වෙනවා. එවැනි නිර්මාණකරුවෙක් විදිහට අපි මහින්ද දිසානායකයන් අපේ සමාජයට අත්පොතක් කරගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපි ඊගීතේ රසවිඳිමු. අපි අර අපේ කලින් ගිය මාස වැඩසටහනේදී අපි දියුණුවනේ සහ ඔබ අතර තියෙන සුසංයෝගය පිළිබඳ කතා කළා. ඔහු ගායන ශිල්පියෙක් විදිහට මේ ජීවිතය ආරම්භ කරපු විදිහ. පින්සර ඔබ හැර කියන ගීතයත් ඔහුගේ එක්තරා විදිහක සංදිස්ථානයක්. ඔබ රචනා කළා. දැන් මේ ගීතය තමයි මම භාෂා සාහිත්‍ය ගුරුවරයෙක් හැටියට මම පොතපතේ ගෙනීමෙන් ලැබුණු යම් යම් දේවල් මගේ නිර්මාණ සඳහා එකතු කරන්න මම උත්සාහ ගත්තා. දැන් අපේ පැරණි සාහිත්‍යයේ ආදරය ප්‍රේමය යෙදෙන අපූර්ව වචනයක් තියෙනවා තමයි මේ පිළිබඳ සිත. පාලියෙන් ප්‍රතිබද්ධ චිත්ත. දැන් කිව්වොත් එහෙම ඔබ ගැන මට පිළිබඳ සිතක් ඇති වුණා කියන්නේ ආදර සිතක් ඇති වුණා කියන එක. බන්නේ වචනේ කොච්චර සාහිත්‍යාත්මකද කියලා. ඉතින් මෙන්න මේ වචන ඊළඟට දැන් ඔය සිහිනෙන් ගෑමුදු සුවඳක් වාගෙන සද්ධර්ම රත්නාවලි ඒ වගේ සඳහන් තියෙනවා. ඉතින් ඒකම අර මට අවශ්‍ය වුණා මේ ප්‍රේමයේ තියෙන දැන් සමහර කෙනෙක් ප්‍රේමයක් පරදුනාම හිත සනස්ස ගන්න කියනවා පාරේක බස් එකක තියෙන ඒ බස් එක නැත්නම් තව බස් එකක යන්න පුළුවන් මුගේ එක මාළුවා දින්නේ මාළුව නැත්නම් තව මාළුවෝ ඉන්නවා ඒ විදිහට නමුත් සැලමුතු ප්‍රේමවන්තයෙකුට ප්‍රේමාන්තිකට එහෙම හිත හදා ගන්න බෑ මොකද ඔහුම පතපු නිසා ඇයම පතපු නිසා පින්සර උදාහරණ පිළිබඳ සිටිවිලි විනතක දලුලාදු ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරන්නේ ඒ ෂටමුක්ත භාවය නිසාම තමයි. ඒක කරන්න පුළුවන් සංසාර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනත් එක දල්ලුලා ඔබගෙන මාගෙන මතකේ අමතක කරන්න පුළුවන් Thank you. Lula. සැරේ අප තවත් සුවිශේෂ ගීතයක් පිළිබඳව කතා බහ කරනවා. මේ ගීතය ගැන අපි කතා කළ යුතුමයි අපේ සමාජයේ පැත්තෙන් බැලුවම. තිස්ස ජයවර්ධන කියන්නේ බොහොම නවක සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්. ඔහුට රචනා කරනවා ඔබතුමන් මේ අඬන්නේයි කියන ගීතය. අපි ගීතේ පසුබිම ටිකක් කිව්වොත් තිස්ස ජයවර්ධන ගායනා කරන මේ ගීතේ සංගීතවත් කළේ සමන්ත පෙරණමැති නව පරපුරේ ඔහු නව නෙවෙයි දැන් අතට ප්‍රවීණ දක්ෂ සංගීතඥයෙක්. දැන් මේ ගීතය රචනා කරන්න මේ පදමාලාව රචනා කරන්න මට මේ ප්‍රස්තුත වුණේ අනුභූති සැපුවේ පුවත්පතක පළවෙච්ච එක්තරා ලිපියක්. දැන් තියෙනවා මේ ලංකාවේ එක එක් දින ඒ වගේ එක් දිනයක් තමයි මේ විශේෂ අවශ්‍යතාවය තියায়ে. ඒ කියන්නේ අන්ධ ගොළු බීරි භාවයට පත් වෙච්ච අය වෙනුවෙන් පවත්වන දිනේ. එහිදී එක් කාන්තාවක් මම හිතන්නේ ඇයත් මේ විශේෂ අවශ්‍යතාවය ඇති කාන්තාවක් ඇය ලියා තිබුණ ලිපියක් ඒ ලිපිය ලියලා තුන ඇය අපට ඔබේ අනුකම්පාව එපා කරුණා කරලා අපේ දක්ෂතා පිළිගන්න කියලා. කියලා ඇය ප්‍රශ්න කළා දුනා දැන් අවයව හොඳින් තිබෙන අය හොඳින් කල්පනා කරලා බැලුවොත් ඔය ඇතුළත් කිසියම් අඩුපාඩුවක් තියෙනවා. දැන් අප අප ගැනම කල්පනා කරලා බැලුවොත් අපේ සිරුරේ සියලු අවයව එක වගේ නෙමෙයි කිසියම් අඩුපාඩු තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව ගැන කියන්න තමයි මම උත්සාහ ගත්තේ අඬන්නේයි නැතිබරිකම් කිය කියා හිතන්න එපා ඔබට තනක් නෑ කියා. කඩා හැලෙන ලස්සන නෑ නාමලේ සුවඳ තමයි මලේ යගේ වැඩි කලේ. රෝස මල වගේ නාමල ලස්සන නැහැ. නමුත් සුවඳ ගත්තයින් පස්සේ නාමල කිසි මලකට පරාද වෙන්නේ නැහැ. දැන් කොවුලා ගත්තොත් එහෙම කොවුලගේ රූපේ ලස්සන නෑ. නමුත් කොවුලගේ හඬ ඊටාම ලස්සනයි. දැන් මුණරා ගත්තොත් මුණරාගේ හඬ ලස්සන නෑ. හැබැයි මුණරාගේ රූපේ ලස්සනයි. මේ වාගේ අපි අප ගැන හිතුවොත් දහසක් අඩුපාඩුකම් අප තුල ඇති. නමුත් අපේ අගය කරන්න පුළුවන් දේකුත් තිබෙනවා. ඒ ගැන හිතලා සනසෙන්න කියන පණිවිඩය තමයි මම දෙන්න උත්සාහ ගත්තේ. සැනසීම සොයාගෙන යන මිනිස්සුන්ට එකාතකට උපහාරයක් එකාතකට ජීවිතයේ සැනසීම සොයාගෙන යන්නට දන්නේ නැති මිනිස්සු ජීවිතයෙන් පරාජය වෙන්න ගන්න තීරණවලදී මේ ගීතේ විලාපකට තාත්තක් පොතක් වේවි මහින්ද දිසානායක ප්‍රවීණ ගීත රචකයාණන් අද දවසේ මේ පැය මිනිස්සෙක් සුවපත් කළා කියලා අප විශ්වාස කරනවා. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ ඔබ වහන්සේට පන්හිඳි নমස්කාර පූර්වක ගෞරවය. ප්‍රවීණ ගීත රචක මහින්ද දිසානායකයන්ට අපි තව තවත් සුබ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපේ හැමදෙරෝ නිතරම කිව්වා මේ පාලි කෘතීන් ආශ්‍රයෙන් ධම්මපදේ වගේ පරිශීලනය කරලා ඔබතුමන් රචනා කළ නිර්මාණ පිළිබඳව එවැනි තව තවත් හරවත් නිර්මාණ සමාජගත කරන්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමන්ට මම විශේෂ ස්තුති කරනවා මේ වැඩසටහන නිෂ්පාදිකා රෝහි රෝෂිනි මාත්මියටත් නිවේදිකා වශයෙන් කටයුතු කරන චමලා ජනන්දිනී ඔබතුමියට විශේෂයෙන් ස්තුති කරන්න කැමැති අපිව ධෛර්යවත් කිරීම සඳහා මේ වගේ වැඩසටහන් වලට කැඳවා අපේ නිර්මාණ අගය කිරීම පිළිබඳව එය ජාතික ගුවන්විදුලියේ ජාතික වගකීම බව මතක් කරමින් අපේ නිෂ්පාදිකාව ෆර්නි රෝෂිනී නිෂ්පාදන දායකත්වයේ නදීරා මලම්පේරි මම චමිලා ජනන්දනී අවසරයි අදට සමුගන්නට අපි ලබන මාසයේ 4 වෙනි බ්‍රහස්පතින්දාවේ පන්හිඳෙන් ඔබත් එක්ක මුණ ගැසෙනවා පන්හිඳ Johnson